මේ ලක්කම් පරිසම්පල් ධර්ම ධර්මයන් දේශනා මාලාව පිටපත් කරගෙන ලබන්නේ කොහොමද බෞද්ධ දර්ශනයේ තිබෙන ගැඹීර ධර්මයක් වශයෙන් පරිසම්පල් ධර්මයන් පළකර ලබනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ හැමෝට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ හරිම පුදුමයි මේ පටිච්චසමුප්පාදේ කාණ ගම්බුනේ ගම්බුනේ ගම්බුනේ සින්මයි දිස්සන්නේ නමුත් මට නම් මේක ඒ තරම් ගැඹුරක් වශයෙන් තේින්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්නේ පානන්ද මේක ඉතාම ගැඹුරුයි. ගැඹුරු වශයෙන්මයි පරිච්ඡ සම්පාද ධර්මයන් දැක්නේ වන්නේ. මෙන්න මේ ධර්මය අවබෝධ නොකර නිසා ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රතිවේද නොකර නිසා මේ ලෝකේ සත්‍ය නැවත නැවත ඉදිරියට මේ සංසාර දුක නැවත නැවත අනුභව කරනවා කියන කතාව ප්‍රකාශ කළා. මහා නිදාන සූත්‍රයේ තියෙන පාඨයක සිංහල අදහස පමණයි අපි මේ ප්‍රකාශ කළේ පාලි පාඨ නොකිය. එතකොට ඒ පරිසම්පාද ධර්මයන් හරියට අවබෝධ කර ගැනීම තුළ විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයන් ක්‍රියාත්මක කරන ආකාරය දැකීම තුළ කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගන්නට පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ නොකළ නිසාම අනුභව කරගන්න නැති නිසාම සංස්කාරයේ නැවත නැවත ඉදදී ඉදදී වැඩි වැඩි ගමන් කරන්නට සිදුවෙනවා. ඒක නිසා සෑම බෞද්ධයෙකුම වාගේ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් සුදුසුයි. අප මේක ප්‍රථමයෙන් ප්‍රකාශ කළා පටිසම්පාද ධර්මචක්‍රයේ එක ජීවිතයකදී කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණා. කියන්නේ එක ජීවිතයකට පමණක් සීමා කළ පටිසම්පාද ධර්මයන් විස්තර කරන ආකාරයක් මේදී අප ප්‍රකාශ කළේ. ඊට අමතරව මේ පටිසම්පාද ධර්මයන්ගෙන් විස්තර වෙන අවිජ්ජා සංඛාරාදී පදවල අර්ථ නිරූපණයක් දැක්වුවා. මේ දෙවිදාකාරයෙන් මේ අර්ථ නිරූපණක් පෙන්වන්නේ ඊට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කතාව විස්තර කළා. අද අපිට කතා කරන්න තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන සංඛාර නිසා විඥානය ඇති වෙනවා කියන කතාව. පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන ගැඹුරම තැන තමයි මෙතන. ගැඹුරුම තැන කියන්නේ කෙනෙකුට කිව්වට තේරෙනවා කියන එක නෙවෙයි ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නට නැහැ ගැඹුරු භාවයෙන් මෙතන තියෙන්නේ. මේ අවිද්‍යාව නිසා කුසල අකුසල සංස්කාර චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. ඒ කුසල අකුසල චිත්ත සංස්කාර ධර්මයන් නිසා නැවත පුනර්භවයක් ගැලෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානයි. මේක ගැඹුරු බවක් තේරෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින එකයි. ඒ කියන එක තේරුම් ගන්න එක ඇති ගැඹුරු භාවයක් නේ. නමුත් මේක පැහැදිලි වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන් වන්නේ නැත්නම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීමට හැකියාව ලැබෙන්නේ අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ කියන අත්දැකපු කෙනෙකුට පමණයි. අවිද්‍යාව නිරුද්ධ වීම, අවිද්‍යාව නොදස්සම නිරුද්ධ වීම සංස්කාර නිරෝධේන සංඛාර නිරෝධා විඥාන නිරෝධ සංස්කාර නිරෝධේන විඥානයේ නිරෝධේනවා කියන කාරණාව සංගීත පැහැදිලිව දැකපු කෙනෙක් තමයි අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන අවිද්‍යාව නිසා සංස්කාරය කියන සංස්කාරය නිසා විඥානය කියන එක ගැන පැහැදිලි පත්‍යස්ස අවබෝධයක් ලැබෙනවා ඉතින් මේකේක අවබෝධය ලබන්නට පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ. ඒකේකට අවිද්‍යා නිරෝධය, සංස්කාර නිරෝධය කියන ආකාර ගැන සරල වශයෙන් අපි කරුණු ටිකක් කියලා දෙනවා. එතකොට මේකට තේරුම් ගන්නට සමබන්දුරට පුළුවන් වෙයි අවිද්‍යාවනේ සංස්කාර ඇතිවීම, සංස්කාර වලින් නැවත ප්‍රතිසංවිඥානයක් ගෙන දීමත් සිදුවන්නේ ඒ ආකාරයෙන්ද කියන කාරණා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීම නිසා සංස්කාර නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධහ සංස්කාර නිරෝධ. එතන අවිද්‍යාව කියනකොට මේක කලින් මේ අවිද්‍යාව විස්තර කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා බොහෝ විට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව කියන පදයේ විස්තර කරන ලබන්නේ ප්‍රථමාංග දෙකේ අවිද්‍යාවං කෝලිකේ දුක්ඛේ ඥානං දුක්ඛ සංදේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ වාමී ප්‍රතිපදා ඥානං අයං සුදුමිකේ අවිද්‍යාව කියන පාඩේ මේ විදිහට නෙවෙයි අවිද්‍යාව විස්තර කරන විවිධ අංශ දක්වන පාඩ තියෙනවා. මේක තමයි බහුල වශයෙන් භාවිත කරන ලද පාඩ. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද මහන්නේ? දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සංදේ සත්‍ය දකින්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවය දන්නේ නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැක්කම තමයි අවිද්‍යාව කියන්නේ. මේකදී මේ කල්පනා කරන්නට පුළුවන් අපි මේවා පොත්පත් වලින් කියවලා තියෙනවා ඒ වගේම ධර්ම දේශනාවලින් අහලා තියෙනවා අපි මේක දන්නා එක. ඉතින් දැනීමක් නෙවෙයි මෙතන නොදැක්කම කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම දැනීමක් නැතිකම නෙවෙයි නොදැක්කම කියන එකෙන් අදහස් කරන්නේ. මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ම අත්දකන්න හැකි එකයි. දුක්ඛ සත්‍ය මේකමයි කියලා ප්‍රත්‍යක්ෂයෙන් අත්දකලා නැහැ. මේ විදිහ තමයි දුක්ඛ සමුදය සත්‍ය ප්‍රාණන කරන්න කියලා සමාගයේ හදවත තුලින්ම සමාගයේ සිටින්න ඒක අත්දකලා නැහැ. මේක තමයි නිරෝධ සත්‍ය කියලා සෝවාන් වෙච්ච කෙනෙක් කොහොම අත්දකින්නද බැහැ ඒක නිසා පිටේ පුත්තජේ මොනේ සිටින ඒක අත්දකලා නැහැ ඒ වගේම මේකමයි දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍ය කියලා ඒ කියන්නේ රෝධ සත්‍ය දෙන්නේ මේ මේ විදිහට මනස ක්‍රියාත්මක වීම තුළින් මේ මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් කියන කරුණ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකලා නැහැ අන්න ඒකයි මෙතන අවිද්‍යාව කියන්නේ නැත්නම් ওই කරුණ පිළිබඳ දැනීම ඇති කර ගැනීම නෙවෙයි එතකොට මේ අවිද්‍යාව තිබෙන සංස්කාර සංස්කාරයක් වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කරාට පස්සේ චිත්ත සංස්කාර නැති වෙනවා. සාමාන්‍ය ප්‍රායෝගික වශයෙන් ඔය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවිද්‍යාව වශයෙන් දැකීමට වඩා ඉතාමත්ම ප්‍රායෝගික අර්ථ නිරූපණයේ නියමයේ අස්මිමානය නොදැකීම අවිද්‍යාව කියන්නේ. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. ඕනෑම පුද්ගලයෙකුගේ සිතකම තියෙනවා මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මිමානං අස්මිමානං මම කියලා කෙනෙක් සිටීමේ කියන හැඟීමකට තමයි අස්මිමානය. මේක සක්කාය දිට්ඨිය නෙවෙයි. සත්‍යදිට්ඨිය කියන්නේ ආත්මයක් තියෙනවා කියන හැඟීම. එයා එයාගේ සත්‍යදිට්ඨිය නුස්සකල සෝවාන් ආදී මාර්ගඵල ලැබුණු සකදාගාමී ඥානාගාමී විචය බවක් තියෙනවා. අර මම කියන හැඟීම. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙනවා. එන්න මේකට තමයි අස්මිමානය කියන්නේ. මෙන්න මේ අස්මිමානය නිරුද්ධ කිරීමෙන් තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එතකොට මේ අස්මිමානය නිරුද්ධ කිරීමට නම් විදර්ශනා භාවනාව කරනවා. මේක පිළිතුරු වෙනවා. ඒ විදර්ශනා භාවනාව කිරීමේදී සිත තුළ ජීවන සමාධිමත් සිතක් තිබීමයි විශේෂයෙන්ම අරෝපාවච ධ්‍යාන මට්ටමට සමාන සමාන වෙන ආකාරයේ සමාධි මට්ටමක් අනිවාර්යයෙන්ම තිබෙන්නේ. ඒන් පහළ මට්ටම් වලදී මේක දකින්නට බැහැ. ඒක නිසා ඒ සමාධි ප්‍රඥා දෙක හොඳටම දිනු කෙනෙක් තමයි අසමානිය නිරුද්ධ කරන්නේ යම් කිසි කෙනෙක් එහෙම දිනුනොත් තියනවා නම් අනාගාමී වෙච්ච කෙනෙක් නම් ඔහු භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ මූල රූපස්කන්ධයන සම්පූර්ණයෙන්ම ජීවියාමක් දකිනවා. මේක අනිත්‍ය දෙකක් නෙවෙයි. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන වෙනස් වෙන නැති නැති යන එක. මේ රූපය නිරන්තරයෙන්ම ඇති වෙන නැති වෙන යන එක ඊට පෙර ඒ දෙහිතේක පෙර භවන අවස්ථාවලදී අත්දැකීමට පුළුවන්. හැම මොහොතේම සම්ප්‍රේතක ලක්ෂ කෝටි වාරයකට වැඩි ප්‍රමාණයක් මේකත් එන්නේ මේ රූප බෙදෙනවා ඇති වෙනවා ඇති වෙනවා ආය නැති වෙනවා ආය නැති වෙනවා ඒ වගේම තමන්ගේ පිටත් ඒ ගාගෙන ඉස්සත් සදා වැඩි වේගෙන් දිනන ආකාරය දකින්න තමයි අනිත්‍ය දර්ශනය. ඒ අනිත්‍ය දර්ශනයේ කිතුමාගේ එකක් තමයි අඳුනේ කතා කරන්නේ. අර ඒ භාවනා කරගෙන යනකොට විදර්ශනා භාවනා කරන මේ ඔක්කොම දියණිය යනවා කියන. දියණිය යාම කියන එකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වචෙන් තමයි නිරෝධය කියන්නේ. නිරුද්ධ වී නිවි යනවා කියන්නේ. ඒක තමන්ගේ මොන කෝපකයම සම්පූර්ණයෙන්ම හේත මාත්‍රයක්වත් නැතුව නිරුද්ධ වී නිවි යෑමක් ඒ නිගියාම සමගම මුළු දෙස්සේ යන්තා රූප තිබෙනා නම් ඒ සියලුම රූප නිගී ගියාම සම්පූර්ණයෙන්ම සිතට අරමුණු බවීමක් සිදුවෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ මුළු දෙස්සේම සමිකර සිස්සු අභ්‍යාපාසයක් බවට පරිවර්තනය වෙන අවස්ථාවක්. සමාගයේ ශරීරයක් සහිතව. එතකොට මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම අරූපාවක ධ්‍යාන සිතකට සිතපත් කරන අවස්ථාවක්. මේක විදර්ශනා භාවනා කරන අරූපාවච ධ්‍යාන වලට යන්න පුළුවන් එක් අවස්ථාවක් පමණයි. ඔය ආනේක සම්පායන මධ්‍යම කායයෙන් සූත්‍ර වල මේ කරුණ මම කියනවා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දක්වා දෙනවා. එතකොට මේ විදිහට මේ මුළු විශ්වයම තනිකරම හිස්සිය ගියාට පසු දිවිලි ගියාට පසු හිස්සියනේ ඒ දිවිලි ගියාට පස්සේ ඉතින් නාම ධර්මයක් තාමත්ම සියුම් නාම ධර්මයක්. මේ නාම ධර්මයක් දිනනවා දැක්කොත් එහෙම භාවනාව කරනවා. එතකොටම Tamanට තේරෙන මුළු විශ්වය පුරාම මේ මම කියලා සත්‍ය කියලා ගන්න මොකක්වත් දැන් නැහැ මේ මමයා කියන එක ඉවරයි කියලා තේරෙනවා. මමයා කියලා යම් කිසි සත්‍යයක් අපි ගත්තනම් පුද්ගලයෙක් ගත්තනම් ඒක වැරදි දෘෂ්ටියක් මේ මමයා කියන හැඟීම සම්පූර්ණ නිරුද්ධ වෙනවා. එතකොට ඒ මේක දකින්නකොටම අර අස්මිමානය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීම දකින්නකොට සමාජයේ ලෝකයේ තුල තමන් කියලා කෙනෙක් නැහැ, සත්‍යය නැහැ, ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම ලෝකයක කිසිම දෙවියෙක් කිසිම ග්‍රහණයක් කිසිම මාර්ගයක් කිසිම අමනුෂ්‍යයෙක් කිසිම තේසාවක් කිසිම මේ කිසිම අන්තිම සත්‍යයක් නැති බව. පැහැදිලිවම දැකලා තියෙන්නේ තමා වගේමයි බාහිර ලෝකෙ. ඒකට තමා කිසිම කෙනෙකුට අයත් හෝ තමා කිසිම කෙනෙකුගේ නෑදෑයෙක් මිත්‍රයෙක් නොවන බව පැහැදිලිව දක්වන්නේ වෙනවා. ඒ වගේම අනිත් කෙනෙක් සමාගයේ නෑදෑයෙකුත් මිත්‍රයෙකුත් දුරු මුත්‍රාදී සම්බන්ධතාවයක් නැති මොනවත් නැති ධර්මයි කියලා වැදෙනවා. එතකොට තමයි අර උපාදාන ගිනියාමක් සිදුවන්නේ මේ විදිහට හතර ආකාරයකින් මේ සූර්ය දර්ශනය මේ ගිනියාම දකින්න පොදා පුද්ගලයාගේ සිත තුළ අර අස්මිමානය කියන එක නිරුද්ධ වෙනවා ඊට පස්සේ සම්පූර්ණ ශිෂ්‍යු හිතක් තියෙනවා ඊට පස්සේ ඉස්සර භාවනා කරලා භාවනා කරන්න වාඩි වෙනකොට මේ සිතට පස්සන ඊට පස්සේ මොකක්වත් කරගන්න නැහැ. කොච්චර රූපයක් දිහා බලන්නේ රූප පේන්නේ සිතක් දිහා බලන්නේ සිතක් දැක්සනේ වෙන්නේ. ඉතින් මෙතෙන්දී බොහෝ දෙනෙක් කල්පනා කරනවා පැවැත්ම අවස්ථාවක් කියලා මේ අන්තිම තැනට පැමිණෙන්නේ කියලා. ඒ අන්තිම තැනට පැමිණෙන්නේ කියන හැඟීම කියන තාක්කල් ඉන්නහට එවන පුද්ගලයාට ගමන් කරන්න ලැබෙන එක වැරදි අදහසක්. ඉතින් යම් කිසි දවසක මේ අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්මයක් ඒ කියන්නේ මොකක්වත් නැතිලා දී තියෙන අවස්ථාවේ තියෙන ස්කන්ධ ධර්මයන් විශේෂම නාමස්කන්ධ හතර පංචස්කන්ධේ. ඒ නාමස්කන්ධ ධර්මයන් හතර පැහැදිලිව දැකලා ඒකත් නිදී යාම දැක්කොත් සහස්සෝ කෙනෙක්ගේ විමුක්ත සිත උදා වෙනවා. මෙන්න මේ විමුක්ත සිත උදා වුණාට පස්සේ එවැනි පුද්ගලයාගේ සිත තුළ කිසිම සංස්කාර ගැනීමක් සිටින ගැනීමක් නැහැ. ඕන තරම් දලා ඉන්න පුළුවන් මොකක්වත් සිටින සිතට එන්නේ නැහැ. පැයක් නෙවෙයි දෙකක් නෙවෙයි දවසක් නෙවෙයි තුනක් නෙවෙයි ඕන තරම් ඉඳලා. නිරායාසයෙන් සිතේ ගැනීමක් ඉන්නේ. එහෙට කවර රෝගයක් දැක්කත් දැකීම මාත්‍රේ හොඳයි කියලා හිතන්නේ නැහැ, නරකයි කියලා හිතන්නේ නැහැ, ගැහෙන්නේ කියලා හිතන්නේ නැහැ, මේ කියලා හිතන්නේ නැහැ, ලස්සනක් නැහැ, ගැටක් නැහැ, මොනම දෙයක්වත් නැහැ. දැක්කා ඉතින් දැන් වාසයෙන් අතරේ ළඟින්නේ මේ පාඩම කියනකොට එක එක දේවල් දකින්නවානේ වැලිකට දකින්නවා ගල් කැඩ දකින්නවා ඕවා දැක්කයි කියලා හිතන්නවත් නැහැ නේද කිසිසේත් ඒ වගේ එතකොට කනට හැම ශබ්දයක් තමයි නාසයට ගඩොලට කයට මනසට ගැඹුන මනස මොකක් කරමුනේ අනිත් ඉන්ද්‍රයන් මේ විදිහට අරමුණු හාවන් පස්සේ කිසිම දැනීමක් නැති යනවා එතකොට පැහැදිලිවම පේනවා අර අස්මානේ කියන මම කියන හැඟීම තිබෙන කල්න කලින් ඒවා තිබුණානේ ඒ තිබෙන කල්න විරායාසයෙන් සිතිවිලි ගැනීමක් දැනෙන්නේ වුණානේ සිතිවිලි බලන්නට පටන් ගත්තා සිතිවිලි ගැනීම සිදු වුණා ඒකට දැන් මේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ සමාන්ගේ සිත නේතල වෙනවා. සාන්ත වෙලා සංසිඳන පටිච්චසමුප්පාදයට පස්සනයි කියන්නේ සංසිඳන දීලා දීලා කියන පැහැදිලිවක් ගන්නවා. ඉතින් යාට ඕනේ නම් සම්මතිතාවක් කියලා ඔහේ ඉන්නට පුළුවන් මොනම සිතේලක් වශයෙන්. යම් කිසි වෙලාවකින් Taman ඕටන යම් කිසි දෙයක් ගැන මොනවා හරි හිතන්න හරි කියන්න හරි ධර්මයක් ගැන කල්පනා කරන්න හරි එතකොට උන නම් පුළුවන්. ඒක ආයතන කරන දෙයක්. නිරාය වශයෙන් සිදුවන සේවාදාමයක් නෙවෙයි. ඕනෑම අවස්ථාවකදී මේ ඔක්කොම අත්හරිනවා කියන හැඟීම ඇති වෙන්නේ යන්නේ සම්ප්‍රේකෙන් ලක්ෂයෙන් මේකට පමණ කාසලු කාලය. ඒ හැඟීම කෙනකොටම අර සිත නිකම්ම උඩට මතුවේ. ඊට පස්සේ මොකක්ද සිදුවෙන්නේ? අත්හරින්නේ කියන අදහස ඒක පමණයි අවශ්‍ය වන්නේ. එතකොට එවැනි කෙනාට සාමත්ම පැහැදිලිව දර්ශනය වෙන මගේ සිත තුළ අවිද්‍යාව විශ්ල තිබුණා නොදක්කම තිබුණා ඒ නොදක්කම තිබුණු කුඩික් නිසා මේ විදිහට විවිධ සිතිවිලි ගැටුවා ලෝභයත් ආවා ද්වේෂයත් ආවා මුලාම මෝහයත් ආවා ඒකින් නොඑක ආකාර අකුසල සිතිවිලිත් ආවා කුසල සිතිවිලිත් ආවා මානිත්‍ය කරුණාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම සංස්කාර ධර්ම මෙවැනි චිත්ත සංස්කාර ධර්ම මේක තිබුණ නිසා ගැදුවයි කියන එක පැහැදිලිවම ඌට පේනවා. එතකොට මේ ධර්මයේ නිරුද්ධ වෙච්ච නිසා මගේ හිතට දැන් විමුක්තයි කියලා දකිනවා ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන විමුක්තස්නේ විමුක්ත නීති පජානාති කියලා. මේ දහස් වුණාට පස්සේ නිදහස් වුණා කියලා දකිනවා කියන එක ඒ අදහස. නිකන් මේ බොරුවට දකින හිතන එක නේ පජානාති කියන එක පැහැදිලිවම තමන් අත්දකින්න. එතකොට මේ කෙනාට අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධ අවිද්‍යාව මගේ නිරුද්ධ වුණා ඒක නිසා සංස්කාර මෙලෙසින් නිරුද්ධ වුණා කියන කතාව ප්‍රත්‍යක්ෂ වෙනවා මේක දකින්නද බෑ ඔය කියපෝ අත්දැකීම ලැබපු නැති කිසි කෙනෙක් ඒක දකින්න බැරි නිසා මේ ධම්මේ කාම ගම්බිරයි. ඕක දැක්කම මම ඉතින් මන්නේ සංස්කාරෙ ඉතින් දෙන්නේ නැහැ. ඉතින් ඕක දකින්න ඇති නැවත නැවත ඉතින් දෙන්නේ යනවා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒකත් ආනන්ද ධම්මස්ස අනුබෝධ අපකේත ඒවම යම් පජා දීනවද්දාන සංදායන සංසාරිකාංග මේ ධර්මයේ නදක් නිසා ආනන්ද මේ ලෝකේ සත්‍ය මේ සුළු සංසාරයේ පුරා දෙකින් දෙකින් දෙකින් දෙකින් යනවා එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සහ අවිද්‍යා නිරෝධ සංඛාරින් නිරෝධෝ කියන එක ওই විදිහට තමයි ප්‍රායෝගික වශයෙන් හදවත තුළින් දකින්නේ එතකොට මේ පුද්ගලයාට දැන් අවිද්‍යාව නිරෝධ කරලා සංස්කාර නිරෝධ කරගෙනාට සංස්කාර නිරෝධ විඥාන නිරෝධෝ කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන්. මේ පුද්ගලයාට තමයි පුළුවන් වන්නේ සංඛාරපත්‍ය විඥාන සංස්කාර නිසා නැවත නැවත භවයේ යන්නේ මේ විදිහටයි කියන එක අත්දකින්න. අත්දකින්න බෑ අනිත්‍යයි. කාටවත් කොච්චර කිව්වත් අත්දකින්න. මේ ධර්මයේ දකින්න නැති කිසිම කෙනෙකුට මේ ධර්මයේ අත්දකින්නට බැහැ බැහැ බැහැ. එතකොට මේ සංස්කාර පත්‍ය විඥාන වෙනා එකකට කියන අනිත් පැත්තෙන් බලපුවම ඒක විරුද්ධ පැත්ත බලනකොට පරිලෝම පැත්ත සංඛාර නිරෝධ විඥාන නිරෝධ සංස්කාර නිරෝධ වීමේ විඥාන නිරෝධ. දැන් අර විදිහට සංස්කාර ඔක්කොම චිත්ත තුළ නැහැ. චිත්ත නිසල වෙලා සාන්ත වෙලා මේ දැනීමක් තියෙනවා කිසිම ආගමක් නැහැ. සමන්ගේ ඒ චිත්ත තියෙන පුද්ගලයාගේ අංගවත් ඒකට ගණන් ගන්නවා. එතන පුද්ගලයා කියන වචනේ වැරදි. දැන් එහෙම පුද්ගලයේ ලෝකේ නැහැ. රහත් වුණා කියලා කෙනෙක් ලෝකේ නැහැ. එතකොට රහත් වුණාට පස්සේ දෙවියන් පානවා කියලා පුද්ගලයෙක් ලෝකේ නැහැ. මෙතන තියෙන්නේ නාම රූප දාන්න නැති නැති නැති නැති. ඕවා නොදක්කය තමයි මේ විදිහට පුද්ගලයා අදහස් දාලා සත්‍ය පුද්ගලයා සංඥා දාලා කතා කරනවා. එතකොට එවැනි පුද්ගලයාගේ දැන් සිත තුළ මොනවද තියෙන්නේ නෝ ඕන කරන සංවේගම් ගිරායයන් සිටින්නේ කියන්නේ. ඉතින් ඒ පුද්ගලයා දැන් අපි තව බණක් කියලා නැත්නම් භාවනා කරනවා මෛත්‍රී කරනවා මොකක් හරි කරනවා කියලා. ඒ කරනකොට පැහැදිලි වෙනාට ඕන නම් එක ශ්‍රණයකින් නැතිකට හිත යොමු කරනකොටම අර මොකක්ද නැති විමුක්ත සිත දකිනවා. විමෝචන නැත්නම් විමෝචන සම්පේ පදනාට කියලා ඒක බුදුහාමුදුරුවෝ දක්වන විමුක්තිසිත විමුක්තිසිතත් කියලා ඒක දක්වනවා කියන්නේ. එතකොට ඒක ඉතින්ම තේදි මතකwidetilde මේ ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා අර යක්ෂිතට මේක ගැට ගැහෙන්නේ. ඒකට සම්බන්ධ වන්නේ. මේක වෙන්නේ දෙයක්. නිසංයුක්තෝ විප්‍රමුක්තෝ කියන වචනේ නිසා බුදුහාමුදුරුවෝ දක්වන සංයුක්තයලා බැඳිලා නැහැ. ඒ වගේම එකට එකට එකතු වෙනවා නේ. ඒකයි සංයුක්තමයි කොහොමද? ඒ දෙක වෙන්නේ දෙක දෙකක්. එතකොට පැහැදිලිවම කියනවා මේ කරන ක්‍රියා එකක්වත් කුසලවත් නෙවෙයි අකුසලවත් නෙවෙයි. ඒවා මුදු ක්‍රියා මාත්‍ර පමණයි කරන ක්‍රියා ගන්න විතරයි. එන්න මේ தත්ත්වය නොදැවු කිසි කෙනෙකුට කියන්නට බෑ මේ රහත්ෝ කෙනෙක් කුසල අකුසල කරන්නේ නැත්තේ හේරණ කෙනෙක් කරන දේවල් ක්‍රියා මාත්‍ර පමණයි කියන එක කිසි කෙනෙකුට අත්දකින්න පුළුවන් කියලා දන්නේ කියන්න පුළුවන් කියන්න පුළුවන් ඒක වෙනද අත්දකින්න බැහැ එතකොට තේනවා තමන්ගේ සිත තුළ සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා ඒක මෙන්න මෙහිදී පැහැදිලිම දර්ශනයක් ඇති වෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන දැන සංස්කාර කියන්නේ අන්තිමක් නෙවෙයි සිත තුළින් විරායාසෙන් සිටින ගලාව යන්නේ ශක්තිය නැත්නම් සිත තුළින් විරායාසෙන් සිටින ගලන එකයි ඒවා කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් ධ්‍යාන සිත් වෙන්නත් පුළුවන් ඕන එකක් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අවිද්‍යාව පත්‍ය පුණ්‍යා විසංඛාරා අවිද්‍යාව පත්‍ය පුණ්‍යා විසංඛාරා අවිද්‍යාව පත්‍ය ආනින්දා විසංඛාරා අවිද්‍යාව නිසා කුසලොත් වෙනවා අවිද්‍යාව නිසා අකුසලොත් වෙනවා අවිද්‍යාව නිසා ධ්‍යාන සිත් වෙනවා. ආනින්ද කියන්නේ නොසලෙන පත්‍යයට පස්සේ සිත්. එතකොට මේ විදිහට ඒ කුසල ලකුසල් සිදු නොවන සත්‍යයේ ඔහු අත්දැකලා තියෙනවා. දැන් මේ හිත දිගින් දිගට ගලාගෙන යන මරණ මොහොත දක්වාම සංදේශයෙන් ඉන්නකොට ගියෝ සීන ටිකලක් වාගේ තත්ත්වෙදී ඔය මොකක්වත් නැහැ. ඉතින් මොකක්වත් නැතුව සම්පූර්ණ ස්වභාවයකට යනවා. ඔක්කොම ඉන්නේ. එහෙම නැති අවස්ථාවකදී නිකන් නේලාට ඕන තරම් වෙලා ඒ සිතින් ඉන්නවා මොන මාන මොනක් වගේ දෙන්නවා පමණයි. ඉතින් මට පිළිගන්නේ ඕන නම් ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයෙන් දැන ගන්න සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ පිළිබඳ ඕන සිතිවිල්ලක් ඕන නම් හිතන්න පුළුවන්. තමයි ඕන විදිහට. හොඳයි කියලා හිතන්න පුළුවන් ආකාරයට. ලස්සනයි කියලා හිතන්න පුළුවන් කැතයි කියලා හිතන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ උඩින් කියන්නේ. ඒක නිසා නැතිකවපන් අකුබ්බස් කියලා කියලා තියෙනවා මේ වෙන කෙනාට මෙහෙම ඒකාකාර දෙන පාණිමිති වනෝනාස්ත හරියේ පාණායසං ලාම්පණං සමන්නේති නැතිකවපන් අකුබ්බසෝ. අතේ තුවාලයක් නැත්නම් පරිණ්‍ය පාණිනා සම්මල්ල අතින් අල්ල ඕනෑම එකක් කරන් දාන්න පුළුවන්. මොකද සවාලයක් නැතිව ඇත ඇතුළට උරාගන්නේ. සවාලයක් තියෙන පුද්ගලයා විචාර කරන ඇත්තකට දාන්න ගියොත් ඒ විතර සවාලය තුන ශරීරය උරාගෙන ශරීරයට ඒක උපතම ලෝකන අතේ සමාජයක් නැත්නම් මේක අරගෙන යන ඒ වගේ නැති පාපන්නක උද්දතෝ අරවා විතර තියෙන ජනකට මොකක්වත් නැතුව ඇවිල්ලා තියෙන නිසා මොනම පාපයක් වෙන්නේ නැහැ කියලා. පාඩ දැසෙන්නේ නැහැ කුසල තියෙන නිසා කුසල සිදුවෙන්නේ නැහැ. ඒකෝට මේ සිත ක්‍රියාත්මක වෙනවා මරණ මොහොත දක්වා දිවෙන දිවෙන යනවා. එයාට තේනවා පැහැදිලිව මේ සිත පවතින හේතු. මේක මොකද්ද? සමන් උපදින කර්ම ශක්තිය තියෙනවා. මොදුවනක් නැරෙන්නේ පුණම් පංගන් නියොත් ඉන්නේ. ඒක උපදින කර්ම ශක්තිය තියෙනවා. ඒ නම් ආසංස්කාරයෙන් පුළුවන් බුදු කෙනෙක් වගේ නම කෙනෙකුට. ඒක වෙන දෙයක්. නමුත් සංස්කාරමය නම් ජීවිතේ කරන අනිවාර්යම නෑ ආශ්‍රය වෙනද පස්සේ. එතකොට මේ ආශ්‍රය ඒක පවත්වාගෙන යන හේතුපාදකෝ සත්‍ය කාරණා අපත්‍ය වෙන කාරණා. සමන්ගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය ගන්න ආදවත මේ වගේම තියෙන හැම මොළේ වගේ ඉන්ද්‍රිය. يعني මොකක් හරි එකකට ආශයක් වෙන ඉන්දිය නොවේ හරි මොකක් හරි කොටස් තියෙන ඒ කොටස් වල යථාර්ථය පරිදි යථාර්ථය තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යාමට තරම් සුදුසු මට්ටමට ඔය ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක දුර වෙලා කැඩිලා බිඳලා විනාශ වෙලා එහෙම බෑ. ඒකත් එක්කලා හේතුවක් වෙනවා. මේ ශරීරයේ පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන හේතු ටික ඔක්කොම තියෙනවා. ආස්වාද ප්‍රස්වාස වගේ පවත්වාගෙන යන්න අවශ්‍ය ඒක. අපි උස්ම ගන්න නැතුව පිට ගන්න නැතිව විනාඩි දෙකක් තුනක් එදී වෙනවා. තුනක්වත් ඉඳලා රැඳි වෙනවා. සබාහිර සීතල උස්ම දෙක මේ අංග පවත්වාගෙන යන හේතුන කරුණු දෙක. අධික සීතල තැනට ගියොත් අපිට ඔරොත්තු දෙන්නේ දෙකම නැහැ. අධික උෂ්ණ තැනකට ඕනකට ඔරොත්තු දෙන්නේ නැති උෂ්ණ තැනකට ගියොත් මේ කරන්නේ. ඒකයි උෂ්ණ වැඩි වෙන රටවල ඒක සමහර කාලවල මිනිස්සු වැඩිනේ සීතල වැඩි කාලයක සමහර සීතල රටවල මිනිස්සු නැහැ. එතකොට ඒකත් ආහාර එකක් මේ ශරීරයෙන් පවත් ගන්න. ඉතින් ආහාර දුන්නොත් මේ ශරීරය පවතී දවස් 6ක් 7ක් යනවා කයිද නැහැ. වතුර බොන්නේ නැහැ. එතකොට වතුර බීලා ජීවත් වෙනවා වතුර නොබීවත් ඉතින් දවස් හතකින් විතර නේද එතකොට ඒ ආහාරත් එක්තරා ප්‍රත්‍ය වෙන කාරණාවක් තමයි ඊළඟට මේ මේ ශරීරයේ රූප කොටස් ඇතුළේ තියෙන මූල ධාතු අතරින් පටලියාපෝ තේජෝ වායුව ඔය මූල ධාතු හතරෙන් තමයි ලෝකේ ඕනෑම රූපයක් හැදලා තියෙන්නේ. එන්න මේ මූල ධාතු හතරේ සමතාවය කියනවා. සමබරතාවය. කියන්නේ එකක් හැදිලා අනිත් එක එකක් අධික නිසා නුස්සන් වෙන අනිත් එක පහත් වන තේමා කියන්නේ. ඔව් අපට අවශ්‍ය ප්‍රමාණය සාපේ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය සමබර සත්‍යයෙන් පවතින තාක්කල් තමයි ජීවිතේ පවතින්නේ. ඔය එක කොටසක් හරි පටි ධාතුව අපෝ තේජෝ වායෝ ඔය එකක් හරි අතිශයින් උත්සන්න වීමක් හෝ අතිශයින්ම පහළ වැටීමක් හෝ තියෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට රූපේ පවත්නා හේතුන් තියෙනවා. නාමයේ පවත්නා හේතුන් තමයි අර කර්ම ශක්තිය ආදී. ඒ ඇඟේ එන්න තමයි මෙතෙට පවතින්නේ. ඉතින් මේක හරියට දකිනවා දකිනකොට මොනම ආකාරයකින් හරි මේ රූපේ පවත්නා හේතුන් නැතිවීමෙන් හරි ආයතනයෙන් හරි එහෙම නැත්නම් කාර්මණය කියන්නේ හරි. නැත්නම් අකාලේ කවුරු වෙන්න තියෙනවා ඕන වෙන තව වෙන මොකක් හරි එකක් කියන්නේ. එහෙම හරි. මේ ශරීරයේ කැඩිලා බිඳිලා මැරිලා වැටෙනකොට මේක ඉන්දියන පැවතිය අර විමුක්ත කියන සිතට එල්ලෙන්නට තැනක් නැහැ. බඩ ඒකේ ඉන්න හිත මේ රූපේ ඉන්නේ වෙන සිද පවතින හදවත ඇසුර කරගෙන මොලේ ඇසුර කරගෙන. ඉතින් දෙකේම ක්‍රියාදාමය දැන් අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙකේම ක්‍රියාදාමය නැති ගමන් එහෙනම් තමයි මරණයට පස්සේ අර සිතට යන්තෙන්ට එන්නෙන්නට තැන නැහැ සිත නිවෙනවා. ඒ දැන් සිත නිවෙනකොට මේක කිසිම කුසල ලකුසල කර්ම මොකක්වත් සැකකලා නැහැ. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ අස්මිමානේ නිරුද්ධ කරලා තියෙන්නේ මම කියලා කෙනෙක් හැඟීමක් නැහැ. ඒක නිසා ඔහුගේ සිත තුළ පැහැදිලි වන සබ්බ ලෝකේ අනිත්‍ය සංඥාව කියන කාරණාව පිළිකර දෙන මූල දෙස්සේ කිසි දැනක ඇලීමක් නැතිකම. දැන් මේ ලෝකෙ පොතනක ඉපදුනත් ප්‍රතිසන්නේ ඥානයේ කියන දැනීම නිල පහළ වෙනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ඒක. ඒක පහළ වෙච්ච ගමන් ඒ ඒ භවයට සුදුසු පරිදි රූපකයක් තියෙන බව කියන රූපේ නැති බව කියන රූපේ තියෙන බව වෙන රූපකයක් පහළ වෙනවා. ඉතින් ඒවා මම මගේ කියලා අල්ලගෙන බදාගෙන ඒ කටයුතු කරන අවිද්‍යාවෙන් පැහැදිලි කරනවා. මේ කච්චේ දැකලා මේ මුළු විශ්වයේ කිසි තැනක මේක පහළ නොවිය යුතුයි කියන කාරණාව හදවත කැවිලි හදවතට කැවිලි ගොස් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ ලස්සන සූත්‍රයේ හැම දෙනකොට කියනවා තිහිනම් පුරාණ නවන් නැති සම්භව. පැරණි දේවල් කර්ම ඔක්කොම සිනස්සේ කියලා පුනර්භවය ගැන දෙන කන්නසේ වෙලා කර්ම විපාක නෙවෙයි. නවන් නැති සම්භව මනසෙන් කර්ම කරන්නේ නැහැ. මොකද කුසල කරන්නේ නැහැ අකුසල කරන්නේ නැහැ කියනවා. සීනාදාසි එතකොට මේ කියන්නේ සීනම් පුරාණ නවන් නැති සම්භව නිරත්ත චිත්තා මේ මේ භවයේ ගැන කිසිම හොඳීමක් නැහැ විවක්ත බැඳීමක් නැහැ මේ කියන දීග දීගයේ වූ අවිද්‍යාව නිරුද්ධ කරනවා ඊළඟට අවරින්නේ ඡන්ද මේ රෝපේ පාසඳා කටීමේ තියෙන ඡන්දේ සම්පූර්ණම නැති කරනවා ඒක නිසා නිබ්බන්ත දෙහිලා යථායම් පදී පහනක් වුණාසේ මේ ඥානවන්ත තැනැත්තම් නිවිලා ඉතින් මරණ මොහොතේදී මේ ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිවම Tamanට අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්නකොට Tamanගේ සිතින්ම එන කෙනාගේ සිතින්ම කියනවා කීනා જાති යුතතම් ගන්න කරයන් කතන් කරන්නේ නාපරම් ඉස්සත්කාදී පජානති. මේක රහත්යේ සෑම කෙනෙකුගේම සිත තුළින් විවාහයෙන් මතුවෙන ධර්මතාවයක්. ජාතිය සේවනා සීලා ජාතිය සිතම් ධම්මචනයන් කළොත් කළේතු ධම්මචාරී ජීවිතයේ වාසය කරලා නිම කළා. ඒ කියන්නේ ධම්මචාරී ජීවිතය සම්පූර්ණ කළා. කතං කර්මීයම් කලේතු දේ කළා. නාකරං ඉස්සත්‍යාති ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැහැ කියලා ප්‍රධානාති දැනගන්නවා. ඉතින් මෙන්න මේ සත්‍යයේ සිට පොඩ්ඩලයන් වල ලෝකයේ මට්ටම් කරලා තමන්ගේ සංස්කාර ලෝකයක් ඇතුළත කිසිම ගැලීමක් බැඳීමක් මොකක්වත් නැහැ මම කියන හැඟීමක් මොකක්වත් නැහැ ඒකාන්ත වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මම දුකක් කියලා අවබෝධ කරලා තියෙන පවස්සන් දුක්ඛං මේක නිහියමම අපවස්සන් සකන් නැතිවමයි සත්‍යය කියන එක තේරුම් ගන්න තියෙන්නේ ඒක නිසා අර මරණ මොහොතේ යනකොට ඔය ඔක්කොම දේවල් බාහිර ලෝකේ සත්‍යය අල්ලගෙන දඟලනවා වගේ අනේ මේක කවදද නැති වෙන්නේ කියන හැඟීම නේද? වෙන ලෝකෙ මිනිස්සු මැරෙන්න බයයි. මෙතන ඒක අපරිසක්ෂණ. මේ එවැනි කෙනෙකුගේ සිත තුළ පරිසක්ෂණාවක් ඇති ගැනීමක් නැහැ. එතකොට මේක කොයි වෙලාවෙද මැරෙන්නේ කියන එකයි එයාට මුතුන් වැඩි. මේ පවතින එක මහා කරදරයක් වදයක් කියලා කියනවා. පන්න බහරම් සංගතන් මේ බර පැත්තට දාලා තියෙනවා. මේ බර මහා විශාලයෙන් මේ පංචස්කන්ධ බර අන්නම් භාවනා ආදී දෙනත් බරක් ඇද ගන්නට එපා කියන එක හදවත තුළ තැවිලා තියෙනවා. එන්න මේ පුද්ගලයා ඒක නිසා මම මොකක්වත් නැහැ බොළු විශ්ේම සිටින් අතහැරලා දින කොයි දේ කර කර හිටන මරණ මොහොතකට ආවත් ඒ මරණ මොහොතේ එකපාරට එක සප් කියන්නේ සප්පරේකින් ලක්ෂෙන් දසලක්ෂෙන් එකක් ගන්නටත් පරණ සුළු කාලයක් තුළ ඒ සියල්ලම අතහැරීම පනවතර නිමිති සිට ඇති වෙනවා. ඒ නිමිති සිට පහනක් නිවනාසේ නිවෙනවා. නිවෙනකොට නැවත තැනක පහළවන්නට කිසිම හේතුවක් නැහැ. මෙන්න මේක අධ්‍යක්ෂක කෙනෙක් තමයි දකින්නේ සංඛාර නිරෝධා විඥාන විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීම නිසා විඥානය නිරුද්ධ වෙනවා. කුණක් භාවයෙන් නිරුද්ධ වෙනවා. මේක සාමාන්‍ය මොනම ආකාරයකින්වත් සත්‍යවලින් මෙතක් වලින් ඔප්පු කරලා දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කියනකොට මේ කාරණා මේ ඇයිද තේරෙන්නේ වෙනම දෙයක්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්නේ ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීම සුදු කොටුවක් දැකීමන්නේ අති ගම්බීර වූ අත්දැකීමක්. එතකොට එයාට පැහැදිලිවම පේනවා සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානේ ගෙලෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒක ඉස්සරහට නිකන් හැංගීම් මාත්‍රයක් පමණයි. කායෝපක වශයෙන් සත්‍ය වශයෙන් අත්දැකීමක් නෙවෙයි. ඒක නිසා ඒ පුද්ගලයාට පැහැදිලිවම පේනවා කලින් මේ ඉස්සර අත්මානේ රුද්ධකාණ්ඩ ඉස්සරේ කලින් තිබුණා. මේ ඉස්සර අපි මේවා ඔක්කොම අල්ලගෙන හිටියනේ මම්මා කියලා අල්ලන්නේ කියලා මගේ කියලා අල්ලන්නේ කියලා තණ්හාවයි තිබුණා මහානේ තිබුණා එතකොට උපාදාන කරගෙන හිටියා පරිණතී සිටීමට ජීවත් වීමට ආශාව තිබුණා මේ භවයෙන් හරි වෙන භවයක හොඳ තැනක හරි ගිහිල්ලා උපදින්නට ආශාව තිබුණා ඔය වගේ නොවේ දේවල් තිබුණා අවිද්‍යාව තිබුණා සංනාව තිබුණා උපාදාන තිබුණා කර්ම රැස්ීමේ ශක්තිය සිත තුළින් කර්ම ගලා ඒමේ ශක්තිය කර්ම භව ශක්තිය තුනවා මේවා තියෙනකොට සිත එකක් ඇති සිත නැති වුණා ඒක නැති වෙනකොට තව සිතක් එනවා ආය සිතක් ඇති වෙනවා ඒක නැති වෙනකොට තව සිතක් එනවා ඒ සිතක් නැති වෙනවා නැති වෙනවා ආය සිතක් එනවා මේකකින් දිගින් දිගට ඔය වෙලේ කලන්න බලන්න යන විදිය මරණ මොහොතේ ප්‍රෝතත්තේ මෙදා ආවා මේ චිත්තනාමෝල් එතකොට ඒ මර ඒ භවයේ මරණ මොහොතේදී ඒ ශරීරයේ ඇසුරු කරගෙන සිතක් පහළවන්නට හැකියාවක් නැහැ ශරීරයෙන් නැරෙන නිසා එතනින් මේ සිත නිරුද්ධ වෙනකොටම ඒක පහනක් වෙනවාසේ නිවෙන්න බෑ දීකින් මහපු ඇති ඇති නැති නැතිව ක්‍රියාදාමය අර ආසන්න වශයෙන් පහළ වූ සිතට අනුරූප වන ආකාරයෙන් ඔය යන භවයක ගිහිල්ලා මේක හට ගන්නවා සංඛාර පත්‍ය විඥාන මේ විදිහට දකිනවා. මේ විදිහටයි මේක සිදුවන්නේ කියලා. එතන සංඛාර නිරෝධ විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමේ විඥානය නිරුද්ධවන්නේ මේ විදිහටයි කියන එකත් පැහැදිලිව දකිනවා. මෙන්න පටිච්ච සමුප්පාදයේ ගම්භීරම අවස්ථාව තමයි ඒක. පටන් ගන්න මේකෙන් තමයි බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවල පටිච්චසම්පාද ගන්න පටන් ගන්න ඕකේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. නැත්නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අර විඥානයේ නිරුද්ධ වුණා නම් ප්‍රතිසංඥානයේ නිරුද්ධ වුණා නම් ආයිතින් ධාතියකුත් නෑ දරාවකුත් නෑ යාදියකුත් නෑ මරණයකුත් නෑ ශෝක පරිදේව දුක් දෝමනස් මොකක්වත් නෑ ඒක මේ තත්ත තේන ලස්ස දුක්ඛ සංලස්ස නිරෝධෝ හෝති ඒ ආකාරයෙන් මේ මහා දුක්ඛින් ජාලල් නිරුද්ධ වෙනවා ඉතින් මේක නැත්තම් සංඛාර පත්‍ය විඥානේ නැවත ඉපදුණා මෙතනදි ගමන්න ඉතින් ජාතියක් වෙනවා ජරාවක් වෙනවා විවාදයක් වෙනවා මරණයක් වෙනවා මේ කායික දුක් වෙනවා මානසික දුක් වෙනවා සම්පේ තියෙන ඔක්කොම දුක් සමන්ගේ පංචස්කන්ධ ලෝකේ තියෙන තාක්කල් දුකනවා ඒ මේ පස්සේ තියෙන දුක් සම්පන්නස්ස සමුදයෝ හොති මේ විදිහට දුක් සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා මේකයි දුක් සත්‍ය මේකයි දුක් සමුදය සත්‍ය මේකයි නිරෝධ සත්‍ය කියලා පැහැදිලි වශයෙන් වෙන පුද්ගලයක් දකින්න දකිනකොට මේ දැන් ලැබුණු දැන් දකින මේ නිරෝධ සත්‍යම තමයි අන්තිමේදී මාර්ග සත්‍ය බවට පත් වෙන මේවා පහනක් වෙනවාසේ නිවි යන්නේ කියන එකක් දකිනවා චතුරාර්ය සත්‍ය පැහැදිලිවම දකිනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දැක්කේ අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දකින්නට බැරි එකට ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව කියනවා මම පටන් ගත්තේ මෙන්න කතමාජ් විචේ අවිද්‍යාව සංකෝපිතේ දුක්ඛ යඥාන දුක්ඛ සමුදය යඥාන දුක්ඛ නිරෝධ යඥාන දුක්ඛ නිරෝධ ගාමී පටිපදා යඥාන ගාමී දෙකේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද මහණේ දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව දන්නේ නැහැ. ඒවා හරියට දැක්කම නියම හරියට අවබෝධ කරගන්න. එහෙම මේ තුළින් කෙනෙකුට මේ සංස්කාර ගමන සම්පූර්ණයෙන් නිම කරන්නට පුළුවන් වෙනවා. අපි මේ ධර්ම කාරණා ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කළාට ප්‍රායෝගික වශයෙන් ඕවා කරන ආකාරය කියන්නේ. ඒ කරන ආකාරය කරන්නට නම් කියන්නට නම් අධිරෙන් අධිරට ඔය தත්යේට සිත ප්‍රශ්නාකාරට විස්තරයක් කරන්න තියෙන මාසාවක් ප්‍රත්‍යක්ෂ කරනවා කියනවා. ඒ කියන්නේ සෝවාන් වීම සඳහා මේ විදිහට කියන්නට ඕන සකදාගාමීන් මේ විදිහට යන්න ඕන අනාගාමී විදිහට මේ මේ විදිහට යන්න ඕන රහත් වෙන්න මේ මේ විදිහට යන්න ඕන අද ඔක්කොම දේවල් කියන්නේ. අපි මේ ධර්මමය කරුණු ටිකක් ඉදිරිපත් කරන සඳහායි මේ කරුණ ඉදිරිපත් කළේ. එතකොට මේ දක්වා කියපු ධර්ම කාරණාවල කෙටි සාරාංශය දැන් අපි කියනවා. අපි පටිසම්පාද ධර්මයේ ගැඹුරුම අවස්ථාව අවිද්‍යාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන බව පෙන්වන්න කළා. ඒ ගැඹුර ගැඹුරු වශයෙන් දේශනාවේ තමාට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට බැහැ කියන කාරණාවක් දැන් දැක්වුවා. එතකොට මේක පැහැදිලිව දකින්නට පුළුවන් වන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරපු කෙනෙකුට කියන කාරණාව ඊළඟට කියනවා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීයාම දැකිය හැකි ආකාරයක් අපි පෙන්වන්න කළා. මේ පංචස්කන්ධ ධර්මයන්ම සම්පූර්ණයෙන්ම දීවියාම මුළු විශ්වයම දීවියාම දැකීම තුළින් ඇති වෙන මේ නිස්සෘ ශූන්‍යතා දර්ශනයේ ඉක්මවාව සිහිදී ස්කන්ධ ධර්මයන් ඉක්මවා ගන්න ලැබෙන විමුක්ති සෝදා වුණාට පසුව කිසිම සිතිවිල්ලක් සිත තුළ ගලන්නේ සංස්කාරය ගැනීමක් නෑ. ඒක නිසා ප්‍රඥාව තුළින් ඒ සංස්කාර ගැනීම සම්පූර්ණයෙන්ම දියලවා හැරිය. ඒ දියලවා හැරපු නිසාම සංස්කාර ගණන් නැති නිසාම මරණ මොහොතින් පස්සේ නැවත ඉදීමක් සිදුවන්නේ සංස්කාර නිරෝධා විඥාන නිරෝධ වෙනවා. මේක හරියට අත්දක වෙනකොට මේවා තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් මේ විදිහට සිතමිලි ගැනීම සිදුවනවා ඒක තියෙන තාක්කල් නැවත නැවත මේ විදිහට සිදුවෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා මෙන්න මේක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක විස්තර කිරීමේදී අපි කියපු ධර්ම කාරණාවල ඉතාම කෙටි සාරාංශය. මා කියවන මේ සංස්කාර ඔක්කොම දියලවා යනවා කියලා මේක බුදුහාමුදුරුවෝ කියපු වචනය. අපිත් ඒක ඉදිරියටම කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි. සමන්ති සම්බදේ සෝතා සෝතානන්ද කියන විවරණ සෝතාන සංවරම් බෝධි තේන සෝතා පිටිනේ කියලා. පාරායන වර්ගයේ තියෙන සූත්‍රයක පාඩක එකක් අපි මේකේ. හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන යනවා සවන් ශබ්දදේශය. සෝතානම කියන ඒවා නම් මේ සෝතයන් මේ ජල ප්‍රවාහයන් ආවරණය කරන්නේ කොහොමද කොහොමද? තේන සෝතා පිටියරේ මේ ජල ප්‍රවාහයන් වේලවා හරින්නේ මොකද? ඥාන සෝතායේ ලෝකස්මේ සතිසේ සංවිවාරණ සෝතාන සංවරම් භූමි පඤ්ඤායති සිටියේ බුදුහාමුදුරු දෙන පිළිතුරේ ප්‍රශ්නේ. සමහරවිට මේ ජල ප්‍රවාහයන් ගලනවා සතිය තුළින් ඒවා සංවර කරගන්නට පුළුවන් පඤ්ඤායති සිටියේ ප්‍රඥාවද ප්‍රඥාද්දස්නේ තමයි මේවා නිලවා හරින්. ගඟක් බැලලා ගිහිල්ලා සම්පූර්ණ දිය බිඳුවක්වත් නැතුව නිලී ගියාසි. ඉතින් බුදුහාමුදුරනේ ධර්මය කොහොම අත්දැකීම් ඇතුව කියන්නේ ඇද්ද බුදුහාමුදුරුවෝ දකින්න ධර්මයේම දකින්න ඕනේ නැත්නම් මම කවදාවත් බැහැ. ඉතින් ඒක නිසා බුදුපියාණන් වහන්සේ ආකාරයෙන් ගාථා ප්‍රකාශ කළා. ඒ විස්තර ගන්න යනවා. ඒකට මේ දක්වා කියපු ධර්ම කාරණා වල සාරාංශය මේ අද ප්‍රකාශ කරන මේ ධර්ම කන්නේ සීමිතනේ මේ ඇත්ත පස්ස වශයෙන් ධර්ම කාරණා තේරුම් ගන්න දුන්නේ නැති වුණා. මේ නැති තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයෙන් අපි ධර්ම කරුණු ඉදිරිපත් කරනවා. ඒක නිසා ධර්මයට හෝ සත්‍ය අවබෝධයක් ඇතිවහත් ඒක තේරුම් ගන්නට පුළුවන් වෙන එකයි මේ පැත්තෙන් තේරුම් ගැනීම ශක්තිය තුළින් අත්තන කුසල ශක්තිය ඒකාන්ත වශයෙන් මේ ඇටත් මේ අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධෝ කියලා අවිද්‍යාව නිරුද්ධයෙන් මගේ සිත තුළ සංස්කාර නිරුද්ධුණා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීම නිසා මගේ ප්‍රතිසංවිඥානය නිරුද්ධ වුණායි කියලා අත්දැකලා සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කළා. මේ සසල දුක නිම කිරීමට සම්පූර්ණ වාසනාවක් උදා වේවා කියලා සිතනය කරනවා. දෙවියන්ට පින්දෙන වාසසත්තාට කියන පාඩේ කියන වාසසත්තාට මුම්මතා දේවානාරාම හිමිකාපයන් තමන් මොලිසා චන්දක්කන සාසන අවකාශත්තාට මුම්මතා දේවානාරාම හිමිකාපයන් තමන් මොලිසා චන්දක්කන දේශන ආවාසත්තාට මුම්මතා දේවානාරාම හිමිකාපයන් අනුමෝදිතා සම්බක්ඛන්ත මං පවන්ති ප්‍රාර්ථනා ගන්නා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමං සතං සමාගමෝ හෝතු යාවනි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛා වහන්නෝතු සබ්බ දුක්ඛා සමිච්ඡතු මේකද සියලුම සරණපත්ති මේයි මෙලොවත්තර සේවා පරලෝකත්තර සේවා වෙනසන සේමදම් මේක සංකේතෝ උපනිශ්‍රේණියා අභිවාදන සේනස නිච්ඡං වද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් නමසුකම් බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච ප්‍රෝනිබ්බාන සම්පත්‍ති කුණාති සංදිතෝ සත්‍යවාදී